මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න බණ්ඩිරාලගේ කිරිගවදෙන පුස්සී නැතිවීම නිසා ඇය ලබා ගැනීම සඳහා එම ගෙදර මංගර දෙවියන්ට භාරකොට කංකාරියක් පැවැත්වීම සඳහා බණ්ඩිරාල ඇතුළු ගමේ සැවම සූදානම් වේ. මේ අතරේ ගවදින කැලේ සිට නැවත හමු වේ. මේ මේ පැත්තෙන් ඈන්ඩි ගත්තා නම් කාය මේ කට්ටියම මේ පැත්තෙන් ඈඳි ගත්තනම් හොඳයි. මේ මේ දැන් මොකද මේ බණ්ඩිලාල මාමගේ සූදානම? දැන් අපිට ඕනන්නේ අපේ කිරිවැසි කරදරයක් නැතුව ගෙන්න ගන්නට අපේ කපුරාල පොඩි සංකාරියක් කරනවා දැන්. මේ මේ අපරාධවලටම ඉඩ දීලා පුළුවන් අපි දෙයියන්ට බුදුන්ට කියලා මේ මේව විසඳ ගන්න බලමු. මේ ওই පැත්තෙන් ඈඳි ගත්තනම්. ආ. දැන් ඈඳි ගන්න. කියලා බලමු කියලා බලමු. බණ්ඩිරාල මමගේ අදහස නම් හොඳයි. ඒක හොඳ හොඳයි. මේ ආ දැන් එහෙනම් කවුරුත් ඔය කට්ටිය බාරහාර පූජාවට්ටි පඳුරු ගැට ගහලා ඔය පිරුවට උඩ තැම්පත් කරමු. ඈ මහට වෙන්න මහට වෙන්න. ඔය කහපැන් ටික හින්ද කපුරු කට්ට කුමන්ජාතු හොඳ පහක් පොක්ක කරලා ගන්න. සේරම හරිද? සේරම හරිද? එන වාඩි වෙන්න වාඩි වෙන්න. එහෙනම් දැන් කවුරුත් එක්කලා හිතේ තියෙන කාරණාවල් ඒ ලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා හිතලා වැඩගන්න හොඳයි. ආයි බොහෝ වේවා ආයි බොහෝ වේවා ආයි බොහෝ වේවා මේ මුවන් පැලස්සේ ගම්මානේ ගව මහීෂාදී සතුන් රක්ෂණය ගෝපණය කරන මංගල දේවතාවුන් වහන්සේ එළවට අරක්ගත් අයනාග දෙවිහාමුදුරන් වහන්සේ ගමේ ගම්බහාර දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්‍රාවලින් බලවදාරා තිත්තුම් කෝටියක් දිවි දේවතාවුන් වහන්සේලාගේ දේව යස්නියන් අනකොට දැනට බණ්ඩිරාලගේ නැති වී සිටින කිරි ගවදෙන හත් දහසින් හත් දහසින් හත් බයෙන් හත් වරුවෙන් බලා වදාරා අනකොට පෙන්නුම් කරත්වා ඕං ඔඩ්ඩි සෝඩ්ඩි වඩි හෝඩ්ඩි භූමි ආරේ ස්වාහා පසුපති මහිමාරේ මංගරේ මංගරේ ඕනෙහි අන්සුරති දුරබිහි ලබිහි මස්තු ලබිහි මස්තු දේවෝ දේවෝ නමෝ නමං දේවෝ දේවෝ නමෝ නමං සෙන්දිහස්තු ස්වස්ති රහද්දු ඉස්ස හෙද්දන්න හෝ නමං හරි දැන් ඔය හඳුන් පලාදේ නළලේ ගාගෙන කවුරු කවුරුත් පස්සෙන් පස්සට කාමරෙන් පිට වෙන්න හොඳයි පස්සෙන් පස්සට ඈ දැන් අපේ මංගල දෙයියන්ගේ කංකාරිය අවධානයි ඕං ඕං දෙයංගේ අනනියමය සත්තවානං සබහනං බුදුන්ගේ බුද්ධ නියමය සත්තවානං සබහනං සද්දිනක් සද්වරුවක් යන්න කලින් මේ කිරි ගවයාදබී හිතේ තියෙන කාරණාවල් ඉෂ්ට සිද්ධ වෙනවා සත්තහේ සත්තහේ සත්තහේ ඕ ඒ දැන් ඉතින් වැඩි දෙවියන්ට බාරන්න බාරන්න ඕනක් නැහැ නේ. ඒකනේ. දීපන් විග්‍රහයෙන් කරලා දීපන් සංග්‍රහයෙන් ඔය මේ ආපු අය තේ ටිකක් බීලා ගියාම හොඳයි ඈ. හ්ම්. ඔය මිනිහට කොටා බාන්ට දිදී මෙතන දඬු කඳේ ගහලා තියාගෙන හරියනවේ. නන්දෝරිස් කියන්නේම මේ හොරකමට උගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මට මහේජන්ත උන්නාන්සේගේ රාජකාරියක් කරන්ට විදිහකුත් නැහැ. ඌට කාසිපනම් දඩමුදලකුත් නියම කරන්ටත් බෑ. ඌ නිදහස් කරන්ටත් බෑ. ඕ. ඒව්වා එහෙමයි. ඕන් එන බණ්ඩාරාලේ ගෙදර කංකාරියක් කෙරුවයි කියලා තාරංචියක් තියෙනවා. ඔව් ඔව් ඔව් එහෙම දෙයක් මටත් පෙඩික්කාරයා කිව්වා. බණ්ඩිරාලට එක කංකාරියක් නෙවෙයි කංකාරි 10ක් කරන්ට කාසිපනම් නැති මිනිහෙක් හැබැයි ඉතින් මිනිහා නිකමටවත් මේක මතක් කළේවත් නැහැ. ගෙවල් ඇස්සේ රහසේ කරන දේවලුත් තියෙනවා නෙවේ. ඔව් ඔව්. බණ්ඩියයි තින් උගේ හරක හොයා ගන්නට ගුරුකමක් හරි කංකාරියක් හරි වැඩි පුරචාරයක් නැතුව කරා ගන්නට ඇති. මේ කියනකොටම අර එන්නේ බණ්ඩිරාලනේ. කෝ කෝ කෝ ආ හැබැයි නෙන්න හැබැයි නෙන්න. හා හා හා රතු චන්දර පට සර්මක්කාරිය ඇඳලා මූණත් ටිකක් කලේ එළියකින් ඈ ඔය එන්නේ ඔය එන්නේ බන්දිරාලම තමයි ඔය අදනම් බන්දිරාලට ජයපාටයි අලුත් චන්දරප්පට සරමක්කාරියෙම ඇඳලා ඔයෙන් ඈඳි ගනින්කෝ මොකද රාජකාරියකට වද්ද මේ ආවේ ඕ අයිබුවන්ට මේක තමුන්නාන්සේට වේලා පහෙන් මතක් කරන්නම ඕනේ කාරණයක් බොහොම හොඳයි බෝ බොහොම හොඳයි. හොඳයි එහෙනම් මතක් කරමුකෝ බලන්න. අර අර අපේ පුස්ටි කිරිගවයා. ඔව් ඔව් ඔව් මෙහෙත් ඇවිල්ලා උඹ පැමිණිල්ලක් කළේ. එහෙමයි එහෙමයි. මේ නැති වෙලා දවස් 6න් අපි පොඩි කංකාරියක් කොලා. හැබැයිට බොහොම හොඳයි බොහොම හොඳයි. අනේ හාන්දුනේ පුදුමේ කියන්නේ සංකාරිය කරලා හත් දවසක් ගත වුනේත් නෑ පුස්සි හම්බ වුණා. ඈ බුල පුස්සි හම්බ වුණා. එහෙමයි හන්දනේ එහෙමයි. නවා මේ පුස්සි බොලා. බොලා පුස්සි හම්බ වුණා. එහෙමයි හන්දනේ. මේ මණිකේ මණිකේ මණිකේ මොකද මොකද මේ කලබලේ ඔඩියකට මේ ඇවිදියා නම් මේ ගම්මිරිස්ටි කවුමට අදිනවනේ මේ මේ මේ බණ්ඩිරාලගේ වැස්සී හම්බුණාලු ඊයේ එහෙනම් එහෙමයි එහෙමයි මේ මේ නෙල්ලි පතන් හරියේ මං යනකොට තනකොළ කකා අපූර්වට හිටියා පුස්සි. මේකිට මෙච්චර දවසක් මොනවා වෙලා හිටියයි? අනේ මැනිකේ දෙයියෝ තමයි දන්නේ. ඒත් පුස්සිට කිසිම දෙයක් කරදරයක් එහෙම වෙලා නැහැ. මේක මං දුටු ගමන්ම ආංගිරි ගාගෙන ළඟට දුවගෙන ආවා. <laughs> මොකද්ද බං උඹ කරපු කංකාරිය ඈ? ඇත්තටම ඒක නම් කංකාරි හාස්කමක්ම තමයි. හා හා දැන් ඉතින් පුරස්නයක් නෑ නෙමෙයි බණ්ඩිරාලට ඈ ඊළඟට ඉතින් අපේ රාලහාමිට තමයි ගොඩක් රාජකාරී වැඩ තියෙන්නේ. ආ හරි හරි මං ඒ විස්තරේ පොතේ සටහන් කරගන්නම්කෝ. කොහොමටත් ඉතින් වැස්සි ලැබිච්ච එක ගැන මම බොහෝම සන්තෝෂ වෙනවා. හොඳමයි. හොඳමයි ගාලාමි. මං එහෙනම් යන්නම්. ආ. යන්නම් මැනිකේ. හොඳයි හොඳයි ගෙවුම් වරෙන් ගෙවුම් වරෙන්. මං මේ මිනිහව මෙතනින් සුනංගුවට තොලොංචි කොලා. දැන් ඉතින් නන්දෝරිෂ්ඨ මොකද කරන්නේ ඈ? සීවරන් දෙයියනේ ඌ දැන් සතියක් වේලේ පටන්ම දඬු කඳේනේ. බැරි වෙලාවත් නන්දෝරිස් මහේජන්ත උන්නාන්සේට රපෝර්තු කළොත් අම්මේ මිනිහෙක්ට නිවැරද්දේ සතියක් දඬු කඳේ ගහපු වරදට ආයේ කිසි සමාවක් නැහැ ඔය කාකි කෝට් එක ගලවලා පිත්තල බොත්තම් පිටින්ම ගිනිබත් කොරයි. දැන් ඉතින් මොකද මැනිකේ අපි කරන්නේ? ඈ මායේ ජන්ත උන්නාන්සේ මේ වගේ වැරදි වලට අන්තිමටම සැරයි. නිකන් මයි මොලේ තවුල් වෙනවා. ඇයි දෙයියනේ මම කිව්වේ නැද්ද රාලහාමිට? මේ මෙතන මේ මේ පුටුවේ ඉඳගෙන මං කිව්වේ. මිනිස්සු වැරදි කරලා තියෙනවා නම් විතරක් දඬුවම් දෙන්න. නැත්තම් නිර්පරාදේ කාටවත් දඬුවම් දෙන්න එපා කියලා මං කිව්වනේ. හරි හරි ඔය හරක් නැති වුණොත් මිනිස්සු මරාගෙන කනවා මිසක්කා උන් බේරෙයි කියලා කවුද මැනික හිතන්නේ? ඔය බේරිලා ආවේ අපූර්වට. <laughs> දැන් ඉතින් tamunට මොකද වෙන්නේ? රාජකාරි පට්ටමත් ගහලා යනව නෙමෙයි. ඊට පස්සේ මේ ගමේ උන්ට මූණ දෙන්න පුළුවන් වෙයිද අපිට? පුළුවන් ද මුණ දෙන්න. දැන් දැන් දැන් මේ මයේ ඔළුවටත් පිස්සු විකාරයක් හැදීගෙන එනවා මණිකේ. අපි මේ අපි ඇත්තට මණිකේ නන්දෝරිෂ්ඨ මොකද කියන්නේ ඈ? නන්දෝරිෂ්ඨ මොකද අපි කරන්නේ දැන්? අනේ අම්මපා මෙහෙම මෝඩ මිනිහේ. නිකම් බොරු පුරා ජේරුවට කතා කෙරුවට සාජකාරිය පැත්තක දාලා නිකම් මනුස්සකමටවත් වැඩක් කරගන්න දන්නේ නෑ නෝවේ. ඈ ඔය ආරුළු බෝරු වලින් වැඩක් නෑ මැනිකේ. දැන් අපි නන්දෝරිස්ට කියන්නේ මොකක්ද කියන්ටකෝ? මහේදන්ත උන්නාන්සේ නන්දෝරිස් නිදාස් කරන්ට නියෝගයක් එවලා කියමු. ඈ වෙන අනම් මනම් ඌ එක කියන්ට ඕනේ නෑ. හ්ම් හ්ම් හ්ම්. මිනිහාව දඬු කඳෙන් නිදහස් කරමු. හ්ම් හ්ම්. දවල්ට කොටා බාන්නත් මොනවා හරි දීලා යවපුවාම එච්චරයි. ආ ඒක හොඳයි. ඒක හොඳයි මැනිකේ. මහේ ජන්ත උඩම තියලා ඒ ජන්ත ගැනම කියාපුවාම පුරස්ලයක් නැහැ. යන් යන්. එහෙමනම් අපි දෙන්නම ගොහින් මිනිහව දඬු කණ්ඩෙන් නිදහස් කරන්න බලමු. හා ඒක හොඳයි ඒක හොඳයි. එහෙම කරමු එහෙම කරමු. යමු යමු යමු අපි යමු. නන්දෝරි අනේ වැඩේ. <laughs> දැන් ඕන් එහෙනම් ඔන්න දන්දෝරිස්සත් නිදාස්. අනේ බුදු බව අත්ෙන්ට ඕනේ. අනේ සතියක් මම මේ දනුගඳේ හිටියා. මේ නිදාස් වෙනවා නම් ඉතින් මැනිකේ ඉතින් ඊට වැඩි දෙයක් නෑ නෝ යානේ. ඔව් නන්දෝරිස්. මහා ඉදන්ත උන්නාන්සේම අද නියෝගයක් එවලා තියෙනවා. උඹව දඬු කඳෙන් නිදහස් කරලා යවන්න කියලා. අනේ හොඳයි අනේ හොඳයි. මේ රාජකාරිය කෙසේ වෙතත් ඉතින් උඹ ගැන අපි දෙන්නාටම ලොකු දුකකුත් තියෙනවා නෙවෙයි. හරියටම වෙලාවටම මහා ඉදන්ත උන්නාන්සේත් උඹට කරුණාව දක්කලා. ඈ? බැරිය ඉතින් දැන් උඹට මොනවාක්වත් කොටා බාලා එන. ආ ඒක හොඳයි. මේ බුදු අම්මේ කොටා බාන්න බැරිය පස්සේ මෙනිකේ ඈ අනේ මගේ ගෙදර වුන් උන්නද මනාද කියලා දන්නේ මම මේ මේ දැන් ගෙදර ගොහින් උන්ට අඩුම කුඩුම ණයත් තුරහකට හරි ගෙනත් දාලා තමයි ඉතින් මේ ඊළඟට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණොත් කරන්නේ වෙන්නේ හරි හරි හරි අපි උඹට යමක් බල කරන්නේ නැහැ උඹේ මනාපයක් කොලාට. ඔව්. එහෙමයි එහෙමයි දැන් උඹ ඉතින් වැරදිකාරයෙකුත් නොවේ නෙවේ. එහෙමයි එහෙමයි. බණ්ඩි දාලගේ නැති වෙච්ච කිරියලදනත් කැලේම ඉඳලා හම්බු වෙලා ඈ මං හිතන්නේ මහ ඒජන්ත උන්නාන්සේ නන්දෝරිස් ගැන පැහැපිලා ඈ මොන මොනවා හරි තෑගි භෝග වුණත් එවන්ට ඉඩ තියෙනවා හැබැයි ආ එහෙම වුණොත් අපි ඒකත් උඹට දැනුම් දෙනවා. හැබැයි හොඳයි හොඳයි. එහෙම වුණොත් ඉතින් ඔබට ජීවිතේටම හොඳ සර්ටිෆිකේට් එකක් ඈ ආරතිල මහත්තයෝ ලොකු දෙයක් ලොකු දෙයක් අනේ මේ ආණ්ඩුවෙන් මහේජන්තුන්නාංශටම කියලා රස්සාවක්කාරය ඉල්ලගන්නත් බැරි වෙන එකක් නේ මොනව අනේ ඔබටත් දැන් මේ අපි කියාපු දේවල් ඔබ මේ මුවන් පැලැස්සේ උඹේ හිතවත් කිසිම කෙනෙකුට එහෙම කියන්න එපා. මතක තියාගන්න. දන්නවන්නේ දන්නවන්නේ ගමේ ඉරිසියාකාර මිනිසුන්ගේ හැටි. එහෙමයි ආරණ්‍ය මහත්මයා. මහේජන්ත උන්නාන්සේගෙන් ලැබෙන්න තියෙන දේවලු සේරම උඹට නැති බංගස්ථාන කරයි උඹෝ. උඹ කාටවත් වචනයක්වත් හොල්ලන්න එපාෝ. නෑ නෑ අයබෝ. මං ඔය දඬුගඳේ ගහපු දේවල් පිටස්සර කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. අන්න අන්න ඒක හොඳයි. උඹට ඔය එක එක වචන දම දමා උඹෙන් තොරතුරු ගන්නට ඔය එක එක જાතියේ මිනිසු නොයේකුත් දේවල් උඹෙන් අහයි. තේරුණාද? උඹ පරිස්සම් වෙලා හිටපන්. නැත්නම් ඉතින් උඹට ආයෙමත් සිද්ධ වෙන්නේ කරදරයක්ම තමයි ඕන්. නෑ නෑ රාදාමි මං දැන් ගියාට ටික දොහකින් මේ පැත්තේ ඇවිල්ලා යන්න ආයිමත් එන්නම්කෝ. හොඳයි හොඳයි. එහෙනම් මං ගොහින් එන්නම්. ආ හංගෙන් වරින් ගොහින්. මම ගොහින් එන්නම්. ආ හා හා. අම්මෝ මේ නන්දෝරිස් ගෙන්නම් ගැලවුනේ හරිම භයානක ගැලවිල්ලකින්. ඒකත් මගේ මොලේ හින්දා තේරුණාද? හරි හරි කාගේ මොලෙන් හරි ගැලවෙන්න එපායයි වෙලාවේ හැටියට. මේ රාලහාමි ඔහොම කතා කීවට පළක් තියෙනවේ. රාජකාරිය කරන මිනිහෙකුට තියෙන්න එපාය හැම පැත්තෙම ගැලපෙන මොලයක්. තමන්ගේ කරටිය කඩල යන වැඩම නෙවෙයි කරන්නේ. මොකද්ද මොකද්ද මොකද්ද කරටිය කඩල යන වැඩ කියන්නේ? මොකද්ද කරටිය වැඩ කියන්නේ මම මම එහෙම දෙයක් කරුවද? මම එහෙම දෙයක් කරුවද? මොනවද මේ කියන මෝඩ කතා? අර නන්දෝරිස් අහිංසක මිනිහේ ඈ කිසිම වරදක් නෑ උගේ. ඌ මෙතන ගෙනල්ල දඬු කඳේ ගැහුවා. <laughs> ඒක වරදක් නෙවෙයිද? වරදක් තිබුණත් නැතත් වරද කියනකම් මට මහ ඒජන්ත උන්නාන්සේ ඕනම මිනිහෙක් දනුකදේ ගහන්න මට මගේ ආරචිල බලයේ දීලා තියෙනවා මැනිකේ. තේරුණාද? ඒක තමයි තනතුරේ తত্ত্বය. <laughs> ඕන් වරද්දාගත්තු තැන. වරදක් නොකල කිසිම රටවැසියෙකුට දඬු කඳේ ගහන්න නොවේ. නිය පිටින් තට්ටු කරන්නවත් බෑ. ඒක වරදක්. හා තමුන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මොනවා වුණත් දැන් ඉතින් අපිට නන්දෝයිස්ගෙන් පුරස්නයක් එන්න විදිහක් නැහනේ. මේ දෙන්න දෙමහල්ලෝ අපි දෙන්න මේව කතා බහ කරලා තියෙන්න ඕනේ. දැන් ඔය නන්දෝරිස් අපෙන් වෙන් වෙලා ගියා විතරයි නෙමෙයි. ඔව් ඔව් හරි හරි ඉතින් ගියා විතරම තමයි මොකද්ද ඉතින් තියෙන පුරස්නේ. පුරස්නේ? ආ නිකමටවත් හිතෙන්නේ නැද්ද කෝරාල කියන්නේ තමුන්ගේ හතුරා ඈ ඌ එක්ක නන්දෝරිස් එකතු වෙලා මහේජන්ත උන්නාන්සේට ගතු නොකියයි කියලා හිතනවත් නන්දෝරිස්ව දවස් 7ක් දඬු කඳේ ගහලා නිවැරද්දේ දඬුවම් කොලා කියලා කෝරාල ඒජන්ත උන්නාන්සේට රපෝර්තු කරයිද ඈ මණිකේ මණිකේට හිතෙනවද එහෙම කරයි කියලා? ඒක තමයි මම මේ බුදු බණ කියන්න වගේ කියන්නේ. එහෙම වුණොත් ඉතින් tamunge ඔය මහලොකු ආරච්චිල පට්ටම බොරු පම්පෝරිය සේරම ඉවරයි නෝයි. ඔන්න මණිකේ මණිකේ ඔන්න ඕවා විතරක් මට මතක් කරන්ට එන්න එපා. මගේ මොලේට මණිකේ විස බීජ දමනවා. ඒක තමයි ඕක තමයි ඇත්ත කියනකොට විස වෙනවා කියන්නේ. මම මේ කියන්නේ අමුතු විස බීජයක් නොවයි නෙවෙයි. tamun අතිම්ම සිද්ධ වෙලා තියෙන වැරදි. ඈ? <coughs> ආ ඒක හොඳයි. අද දෙන්න තනිපංගලේ කතා කර කර ඉන්න. මේවායේ ඉතින් තනිපංගලන් කොහෙද? රාජකාරී රාජකාරී කෙනෙක් එනවා කෙනෙක් යනවා අපිත් ඉතින් ඔහේ දැනුම් තේරුම් ඇති විදිහට කතා කරනවා වෙන දෙයක් නෙවෙයි මේ ඔහෙන් ඈදි ගන්නට බටයිනේ කිතුල් මලේ තෙලිජ්ජ මදි මම මේ යාවේ මල පොඩ්ඩක් ඇති ගාලව බලන්න කියලා ආහා ඒක හොඳයි කිතුල් තුන අතේම දැන් තෙලිජ්ජ අඩු වෙලා. මොන මොනවා හරි කරලා බලන්ට වෙයි. තැනියකුරු කන්ට. ඕ මේ මං උඹෙන් අහන්නමයි හිතියේ. මේ නන්දෝරිස් කාවිය මුලිච්චි උනේ නැද්ද උඹට ළඟදී? මං වත් ඉදලා දැක්ක මිනිහා වැටපැනලා නොණ්ඩික ගහ යනවා. කතා කරන්න ළඟ නෙවෙයි. මේ බණ්ඩිරාලගේ වැස්සි හම්බ වුණාලුනේ. එහෙනම් ඉතින් නන්දෝරිස් දඬු කඩෙන් නිදහස් කොලා මම. <laughs> ඔව් ඉතින් නැත්තම් ඕකටත් මිනිස්සු දහ කතා හදයි. <laughs> ඒ නැතත් කෝරාල වගේ මිනිස්සු කොහොමදත් ගතු කියනවනේ. මේක ආරච්චිල මහත්තයා හොඳින් මතක තියාගන්න හොඳයි. ඔය කෝරාල හන්දිය කඩේදි කියලා තියෙනවා මහා නපුරු කතාව. ඈ මොකද්ද මොකද්ද ඔය නපුරු කතාව? ඈ ඒ අපට ආරංචියක් උනේ නෑ නෝ. ඒකෙදිනේ. වැරදි කරපුන්ට ගුටි බැට දෙනවලු රාජකාරී පයින්ඩ ඉස්සරහට දාලා. ඔව් ඉතින් උම් පැනලා දුවන්ට හැදුවොත් ඒ මිනිසු නිකම් බලන්නේ නේද මං අහන්නේ. කෝරාලයට පිස්සු අත්අඩංගුවට ගන්නකොට දඟලන එවුන්ට රාජකාරී පයින්ඩේ උන් ගුටි බැට දෙන්නේ නැහැ නෝවේ. මැනිකේ මම මේ කතාවේ ආංගියක්වත් දන්නේ නැහැ. නුඹුන්වත් මේව මහජන් තුන්වංශයේ කනට යන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. ම්ම් මේ කතාවත් ඇත්ත. කෝකටත් අපි ඔය කාරණේ ගැනත් මතක තියාගන්නම්කෝ නැද්ද මණිකේ? ඔව් ඔව් ඉතින් කණින් කොණින් එන දේවලුත් හිතන්ට වෙනවා. මම මේ වෙඩික්කාරයාට කියන්නමයි හිටියේ. මට මේ දවස් ගානක ඉඳලා කැරකිල්ලක් හැදෙනවානේ බෝලම්. ඒ <laughs> හැමදාමත් මහා නාරායන තෛලයේ ගගා ඉන්නේ. නෑ නෑ නෑ. ඒ අමාරුවට වඩා වෙනස් මේක. මණිකිතවත් මම මේක කිව්වේ නෑ. කැරකිල්ලත් එක්කම එහෙම්මම වැටෙන්න යනවා මම. ඈ මේක නම් බලාගෙන ඉඳලා හරියන්නේ දැන් දැන් මේ මුවන් පැලස්සට එක එක જાති එක අට්ටඩියෝ ගුරුකංකාරව එනවා යනවා. හ්ම් ඕම් මයේ මතකෙටත් ඔහොම දේවල් දැන් දැන් මතක් වෙනවා. මේ ළඟදිත් කංකාරියක් කෙරුණා නේද? ඇයි? ඔය බන්දිරාලගේ ගෙදර? ඕ ඒක මේ මංගර දෙයියන්ගේ කංකාරියක් කීවට සමහරු කියනවා ගුරුකමක් ඕනියමක් කියලා. මං නම් පලාතක පත්තුවක ගියේ නෑ මැනිකි. උඹ එදා එහෙ ගියා නම් නේ හොඳ. ඈ ගියා නම් මොකක්ද ඔය කංකාරිය? දේව යාතිකාව ඈ කින්ද මන්ද කියලා බලාගන්ට හේයා පුගුරා පන්දමක් අතට අරන් ආවේශයෙන් නටනටා වත්තේ හතර කොනට ගොහි මොන මොනවද වැල්ලුවලු ඒක මේ මුල් රැක්ම නටපු කංකාරියා පොඩි වැඩක් නෙවෙයි ඈ දෙයෝ සාක්කි මණිකේ මණිකේ මොනවද මොනවද මේ මේ මේ මුවන් පැලසෙට වේගෙන යන්නේ හැබැයිට යෝ දෙයෝ සාකේ අපච්චේ මොනවද කෑනෝ ගහ ඉන්න ඕනෙකෙත් ඕනේ කංකාරියා ගුරුකමක් කරගත්තා වේ මොකද උන් අපට ඕනියම් කරන්නේ වෙයි නැහැ නෝවේ මම මේ ඉතින් විස්තරේ දන්නව ඇති කියලා හිතාන කීවේ කොහොමඩත් මැනිකේ පල්ලේ බැද්දේ ඉන්නව අලුත් වෙදෙක් ඇවිත් රාලහාමිව පෙන්නලා අපි යාගෙන්වත් බෙහෙත් ටිකක් ගනිමු මම මේ මල කැතිලාන්ට ආපු ගමන්නේ පරක්ුණා යන්නම් මැනිකේ. ආ ආ හොඳයි හොඳයි. නෙමෙයි කොහෙද කොහෙද කොහෙද ඔය කංකාරිකාරයෝ ඉන්නේ? ඈ කොහෙද ඔය කංකාරිකාරයෝ ඉන්නේ? සාලහාමි. කංකාරි ගුරාලගෙන් අපට වැඩක් තියෙනවද? වැඩක් නැහැ නෝවේ. අසනීපයක් නම් අපි ඒකට බෙහෙත් ගනිමු. මේ කියනකම් gedara මංවත් දන්නේ නැහැ නෝවේ. ඔහොම කලාන්තයක් කරටිල්ලක් ගැන. ඒක නෙවෙයි මැනිකේ මේක මේ මුවන් පැලැස්සේ මම දන්නේ නැති අනවසර එක එකාගේ හිතුවක්කාර වැඩ නෙවෙයි ඈ මේ මුවන් පැලැස්ස ඇතුළට එන අය කවුද කියලා මහේජන්තුන් වහන්සේගේ අවසරයේ පරිදිම ඒ ප්‍රකාරවම සිද්ධ වෙන්න ඕන කාරණාවල් මේවා හරි හරි මිනිස්සු ඕන එපාකම් වලට වෙදෙහෙදකම් ශාන්ති කර්ම මන්තර ගුරුකම් කට්ටඩිකම් ඔය එක එක ಜಾති කුරගන්නවා තමයි. ඒත් ඉතින් ඔය හැම කංකාරියකටම මහේජන්ත උන්නාන්සේ පටලවගෙන හරියන වෙයි. කරුණු කාරණා තේරුම් අරගෙන හොඳට දැනගෙන මැනිකේ කතා කරන්නකෝ. හොඳයි මොනවද මොනවද ඔය කියන කියන දේවල් ආ මම මේ කියන්නේ මැනිකේ මිනිස්සු කරන කියන තොවිල් පවිල් ගැනද නෑ නෑ මේ කතා කරන්නේ එන යන පිටස්තරයෝ කට්ටඩියෝ තොවිල් පවිල්කාරයෝ හදිහූනියම්කාරයෝ කවුද කියලා. දැන් මහේජන්ත උන්නාන්සේගේ දැනුම අවසරය කැමැත්ත ඇතිවම මේ පිටස්තරයෝ මුවන් පැලැස්ස ඇතුළට එන්නත් ඕනේ මුවන් පැලැස්සෙන් පිට වෙලා යන්නත් ඕනේ. ඒකයි මහේජන්ත උන්නාන්සේගේ නීතිය. ඒකයි උන්වහන්සේගේ රෙගුලාසිය. අයියෝ මේක දෙයනේ හරුම පුදුම රාජකාරියක් නොවේ. ඈ? ඔහොම බලපුවාම ඉතින් මහේජන්ත උන්වහන්සේටවත් ආරච්චිලාටවත් දොට්ට පිළකටවත් යාගන්ට වෙලාවක් තියෙයි ඈ. මේ මැනිකේ මැනිකේ මේ වලව්ව ඇතුළෙම ඉඳලා ඔහොම කතා කියන එක වැරදි මැනිකේ. බොහොමත්ම ලැජ්ජයි. ඔව්. මේ නීතිය රෙගුලාසිය කියන එක අපිට එංගලන්තයේ මහරජිනින් වහන්සේගෙන් එනවා. ඉතින් මහරජිනින් වහන්සේගෙන් මහ ඒජන්ත උන්වහන්සේට මේ සිලෝන් එකට එනවා. ආ ඉතින් ඉතින්. ඉතින් මහ ඒජන්ත උන්වහන්සේගෙන් ආරච්චිල උන්වහන්සේට එනවා. <laughs> ඉතින් ඔච්චරකට ඈත ඉඳලා නීතිය රෙගුලාසිය අපට එනකොට අපට මොකද වෙන්නේ? මේ මේ මොන කතාද මේ ඈ මණිකේ මගේ මගේ ඔලු ගෙඩියට ආයෙමත් ආයෙමත් පිස්සු වටවනවනේ මණිකේ ආයෙමත් පිස්සු වටවනවනේ ඔළුවට පිස්සු වැටෙන දෙයක්ද මේ මොකද්ද මේ පිස්සුව හැබෑටම? මණිකේ මණිකේ දැනගන්න එහෙනම් දැනගන්න එහෙනම් මේක මේ සේරෝම කට්ටඩි ගුරාලා හූනියම් කාර්යෝ සේරෝම මට මට පුළුවන් මේ මේ දැන් මේ දැන් අත්අඩංගුවට අරගෙන එකෙක් නෑර එකෙක් නෑර දඬු කඳේ ගහන්න. ආවෝ දඬු කඳේ ගහන්න. දන්නවද දන්නවද සේරෝම මේ සේරම එවුන් අනවසර කාර්යෝ අනවසර කාර්යෝ දන්නවද සේරම එවුන් අනවසර කාර්යෝ සේරම එවුන් අනවසර කාර්යෝ අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ බණ්ඩිරාල සෝමසිරි චන්ද්‍රසේන වෙඩික්කාරයා කමල් ගමකේ කපුරාල රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන